තවත් ඖෂධයක් ඇත්තේ නැහැ. ඒ නිසා කියනවා ධම්මෝසධ සමන්නස්ති මේ ධර්මය හා සමාන වුණ ඖෂධයක් වෙන නැහැ කියලා. ධර්මයක වටිනාකම තේරුම් ගන්නට නම් අපිට සසරේ ස්වභාවය පිළිබඳව යම් තරමකට හෝ අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙම නැතිනම් දුකෙහි ස්වභාවය පිළිබඳව යම් පමණකට හෝ අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට තමයි අපිට උතුම් සද්ධර්මයක තියෙන වටිනාකම තේරුම් ගන්නට පුළුවන්කම තියෙන්නේ. ලෝකේ සියලුම ප්‍රජාව, සියලුම ජනයා, සියලුම සත්වයෝ එක දිශානතියකට යොමු වෙලා එක පැත්තකට ගලාගෙන යනකොට හැමෝම ඉන්න ජීවිතේ අතෘප්තිකර බව නිසා යම් මට්ටමකින් විමුක්තියක් යම් මට්ටමකින් නිවීමක් ගවේෂණය කළා. ලෝකේ බොහෝ ආගම් සමය දර්ශන බිහි වෙන්නේ. ඒ වගේම නොඑක් ක්‍රියාකාරකම් අපිට දකින්නට පුළුවන්කම තියෙන්නේ එහි ප්‍රතිඵලයක් විදිහට. දුක නැති කරන්නට බලාපොරොත්තු වෙන සත්වයන් විසින් තම තමන්ගේ රුචිය සහ දර්ශනය අනුව දුක නැති කරන්නට අවශ්‍ය ක්‍රමවේදයන් ගවේෂණය කරන එක හොයන එක සහ ඒ දේ ක්‍රියාවට නංවන එක අපි ඒකට කියනවා ජීවත් වෙනවා කියනවා කියලා. ඒ ජීවිතය කියලා කියන තැනක සිද්ධ වෙන දේ තමයි දුක නැතුව ඉන්නට සැප ලබන්නට උත්සාහවත් වෙන ජීවිතයක්. ධර්මයේ හැසිරෙන්නම් සහ ධර්මයේ නොහැසිරෙන්නම් යන මේ දෙපාර්ශවයෙන්ම සිද්ධ කරන එකම දේ දුක නැති කර ගැනීම පිණිස උත්සාහවත් වෙන එක. ධර්මයේ තුල හැසිරෙන්නන් පරතරක් හොයන අතරම ධර්මයේ තුල නොහැසිරෙන්නන් මෙතරම් සැප ඇති තනක් පිළිබඳව හොයනවා. බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය බුදුරජාණන් වහන්සේගේ ධර්මය වැදගත් වෙන්නේ ඒ මෙතරම ඉපදිලා මෙතරම දුක නැතුව ඉන්නට උත්සාහවත් වෙන පිරිසට නෙමෙයි මේ ගිනිගොඩ ඇතුලේ නොපිච්චී ඉන්නට හදන්නේ නැතුව ගිනිගොඩෙන් එළියට යන ක්‍රමවේදයක් හොයන නැතිනම් පරතරක් හොයන පිරිසකට මේ ලෝකේ තාමත් සල්ප දෙනයි ඒ විදිහට පරතරක් හොයන්නේ අපකාතේ මිනිස්සේසු යේ ජනා පාරගාමිනෝ අතායන් ඊතරා පජා තීරමේවානු ධවති මේ ලෝකේ ප්‍රජාව අතරින් බොහෝ දෙනෙක් මෙතරම දුවනවා හැබැයි ස්වල්පයක් පිරිසක් පමණක්ම ඒ ජනා පාරගාමිනෝ පරතරක් වෙනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය වැදගත් වෙන්නේ ධර්මය වැදගත් වෙන්නේ ඒ සසරේ පරතරක් හොයන උතුම් නුවණැත්තන් සඳහා. එනිසා ධර්මයේ තුල අපි තේරුම් ගන්නට අවශ්‍ය ඒ පරතර දක්වන පණිවිඩය. පරතර දක්වන පණිවිඩය කියන එකෙන් මම මතක් කරන්නේ කරුණාකාරණා විදිහට අපි ජීවිතයේ ඉගෙන ගන්න තවත් එක පාඩමක් බවට ධර්මයේ පත් කරගන්නේ නැතුව අපේ ජීවිතයේ ප්‍රතිපදාවක් පිළිබඳව ප්‍රතිපදාවකට අවශ්‍ය කාරණා පමණක් අපිට පැහැදිලි වුණා නම් එය ගොඩක් ප්‍රමාණවත් වෙනවා. තර්ක විතර්ක සහ ඒ දේ සඳහා ධර්මයේ භාවිත කිරීම ඒ තරම් යුක්ත වෙන්නේ නැහැ. නැවත නැවතත් මේ කාරණා ටික නිරන්තරයෙන්ම සිහිපත් කරන්නේ අපි එක දිගටම බොහෝ ධර්ම කාරණා රාශියක් සාකච්ඡා කරන නිසා. ඒ කියන්නේ විවිධ පරයයන්ගෙන් විවිධ காரணා අපිට අහනකොට විවිධ காரணාවන් ගොඩනගෙනකොට අපේ දැනුම සහ දැක්ම විවිධ ක්ෂේත්‍රවල විවිධ காரணාවන් ඔස්සේ ගලාගෙන යනවා. ඒ ගලාගෙන යනකොට අපි ඒක අපේ දැනුම වැඩි කර ගැනීම පිණිස පමණක් පවත්වලා නම් ඒක කිසිම අර්ථයක් ඇත්තේ නැහැ. වෙනද ජීවත් වුණ පුද්ගල භාවයේම ඒ විදිහටම පැවතිලා නම් වෙනද දුක පැවතුණු තැන තව දුරටත් ඒ විදිහටම දුක පවතිනවා නම් ඒ ධර්මයේ හැසිරීම තුළ වැඩක් වෙන්නේ නැති වෙනවා. ඒ නිසා අපිට තව දුරටත් වැඩි වැඩියෙන් ධර්ම ශ්‍රවණය කරනවා කියලා කියන්නේ කරුණු කාරණා තව දුරටත් පැහැදිලි වෙනවා කියලා කියන්නේ අපේ ප්‍රතිපදාව පිළිබඳව එදාට වැඩිය අද පැහැදිලි අවබෝධයක් අපිට ලැබෙනවා. ඒ වගේම මේ ප්‍රතිපදාව ගමන් කරන අපිට තවදුරටත් මාර්ගදර්ශනය පැහැදිලි වීම. ඒ නිසා අපි උත්සාහවත් වෙන්නට ඕනේ තමයි. ඒ ධර්මය පාඩමක් විදිහට, කාරණා ගොන්නක් විදිහට ඔළුවට ගන්නේ නැතුව අපේ ප්‍රතිපදාව පෝෂණය වෙන ආකාරයට ඒ ධර්ම මාවත පැහැදිලි වෙන ආකාරයට ජීවිතයේ කරුණු ටික ප්‍රායෝගිකව භාවිත අපි පහුගිය දේශනාව තුළ සාකච්ඡා කරන්නට යෙදුනේ පහතබ්බ නිर्देशය පටිසම්භිදා මග්ග ප්‍රකරණයෙහි එන පහතබ්බ නිर्देशය. පහතබ්බ නිर्देशයේදී අපි කතා කළා තිස්සෝ තණ්හා තුන් ආකාර තණ්හාවක් ප්‍රහාණය කළ යුතුයි කියලා. පළවෙනි කාරණය හැටියට ප්‍රහාණය කළ යුතු අස්මිමානය ගැන කතා කරලා ප්‍රහාණය කළ යුතු ධර්මතා දෙකක් පිළිබඳව කතා කළා අවිද්‍යාව සහ භව තණ්හාව කියන මූලක්ෂේෂ ධර්මයන් පිළිබඳව. එතනදී භව තණ්හාව කියන එකත් අවිද්‍යාවත් අපි අර්ථකථනය කළා. භව තණ්හාව කියනකොට තුන්ආකාර තණ්හාවම ඇතුළත් කරලා සහ තණ්හාව කියන අවිද්‍යාව කියලා කියනකොට ඒක චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ නොදන්නාකම පුබ්බන්ත අපරන්ත පුබ්බන්ත අපරන්ත සහ පටිච්චසම ඉදප්පච්චේතා පටිච්චසමුප්පාදේ කියන කාරණාවන් නොදන්නාකම කියන කරුණ ඔස්සේ අපි ඒ පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. එතකොට අපි කතා කරමින් පසු වුණේ ත්‍රිවිධ තණ්හාවක් පිළිබඳව ප්‍රහාණය කළ යුතු ත්‍රිවිධ තණ්හාවක්. මේ ප්‍රහාණය කළ යුතු ත්‍රිවිධ තණ්හාව පිළිබඳව අපි කතා කරනකොට එතනදී පැහැදිලි කරගන්නට යෙදුණා. කාම තණ්හා, භව තණ්හා සහ විභව තණ්හා කියන මේ තුන් ආකාර තණ්හාව. එතනදී කාම තණ්හාව පිළිබඳව අපි කතා කළා කාමය කියලා කියනකොට පංචකාම ය වශයෙන් ඇතිවෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ විශේෂෙහි පවත්නා දෙයට අපි කාම තණ්හා කියලා කතා කළා. ඒ වගේම සස්සත දික්ටි සහගත රාගයට සස්සත දික්ටි සහගත කැමැත්තට අපි කතා කළා භව තණ්හාව කියලා. ඒ වගේම විභව තණ්හාව කියලා අපි කතා කළා. සිඳීමට නැතිනම් විභවයට ඇති කැමැත්ත. ඒ කියන්නේ නිදහස් වීමට ඇති කැමැත්ත. මේකෙන් කියන්නේ නිවන් දැකීම පිණිස තියෙන කැමැත්ත කියන කාරණේ නෙමෙයි. අපි තේරෙන මට්ටමින් කිව්වොත් භෞතිකවාදය හා සමාන අදහස් ඒ වගේ දෘෂ්ටියක් දැරීම සහ ඒ වගේ දෘෂ්ටියක් කෙරෙහි ඇති බැඳියාව කියන එක විභව තණ්හාව ලෙස දක්වනවා. එතකොට විභව තණ්හාවෙන් යුක්ත පුද්ගලයාගේ ලක්ෂණය තමයි මෙලව සහ පරලොව පිළිබඳව ඇති අනවබෝධය ප්‍රධාන වශයෙන්ම ඔහු කෙරෙහි අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ඔහුගේ ඇති විභව තෘෂ්ණාව නිසා. එතකොට අපිට මේ කියන කාරණා ටිකම තවදුරටත් අපිට විග්‍රහ කරගන්නට පුළුවන්කම තියෙනවා. අපි කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියනකොට ඒක පැහැදිලි කරගත්තා. එතකොට ඊට අමතරව තව දුරටත් අටකතාව තුළ මේ කාරණාව ආකාර කීපයකට පැහැදිලි කරනවා. කාම ධාතුව කියනකොට කාම ධාතු පරිසඤ්ඤුක්තෝ රාගෝ කාම ධාතුව අනුව ගියපු කාම භූමිය තුල පවතින රාගයට කියනවා කාම තණ්හාව කියලා. එතකොට ඒකේ ලක්ෂණයේ විදිහට තමයි අපි කලින් කතා කළේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මයන් කෙරෙහි පවතින කැමැත්ත රාගය කියලා අපි කතා කළා. එතකොට ඒ කාම ධාතුවේහි පවත්නා රාගයට කියනවා ඒ කාම ධාතුව පිළිබඳව ඇති තණ්හාවට කාම තණ්හාව කියලා. ඒ වගේම භව තණ්හාව කියලා කියනවා රූප ධාතු අරූප ධාතු ප්‍රතිසංයුක්තෝ රාගෝ රූප ධාතුව සහ අරූප ධාතුව අනුව ගේපෝ රූපාවචර බ්‍රහ්ම ලෝක ටිකත් අරූපාවචර බ්‍රහ්ම ලෝක ටිකත් අනුගියපු රාගයට අනුගියපු බැඳීමට කියනවා භව තණ්හාව කියලා. ඒ වගේම විභව තණ්හාව කියලා කියනවා. උච්ඡේද දිට්ඨිසහගත රාගයට කියනවා විභව තණ්හාව කියලා. එතකොට ධාතු වශයෙන් බෙදලා දක්වනවා කාම තණ්හාව කියනකොට කාම ධාතු අනුගියපු තණ්හාව අපි කල පෙර දේශනාවෙන් සිහිපත් කළා වගේම සතර අපායේ මනුෂ්‍ය ලෝකයේ සහ දිව්‍ය ලෝක 6 අනුව ගියපු යම් බැඳීමක් යම් කැමැත්තක් තියෙනවා නම් ඒ ඒ මට්ටමේ භූමි මට්ටමේ ස්කන්ධයන් කෙරෙහි යම් බැඳීමක් තියෙනවා නම් මේකට කියනවා කාම තණ්හා කියලා. කැමැත්තට ඇති බැඳීම. එතකොට අපිට රූප ධාතුවේ එහෙම නැතිනම් රූපාවචර ධාන අරූපාවචර ධානයන්හි ඇති බැඳීමට කියනවා රූප අරූප ධාතු ප්‍රතිසංයුක්ත තණ්හාවට ඒකට කියනවා භව තණ්හාව කියලා. උච්ඡේද සහගත තණ්හාවට විභවයට ඇති තණ්හාවට විභව තණ්හාව කියලා කියනවා. සිඳීම වෙනසීම කියන කාරණාව කෙරෙහි බලාපොරොත්තු වෙන කුසල අකුසල ප්‍රතිවිපාකයන් පිළිබඳව පිළි නොගන්නාකම නිසා කම්මස්සගත සම්මාදිට්ඨිය මත නොපිහිටි ඔහු පුළුවන් තරමක් සැපවත් ලෙස ජීවත් වෙලා ඊට පස්සේ මැරලා යන්නට බලාපොරොත්තු වෙන නැවත ප්‍රතිසන්දියක් ගන්නට බලාපොරොත්තු නොවන කෙනෙකුට ඒ කෙනාට කියනවා විභව තණ්හාවෙන් යුක්ත මනසක් ඔහුට තියෙනවා කියලා. එතකොට ඊට වඩා තව විවිධ අර්ථයන්ගෙන් අපිට මේක සාකච්ඡා කරන්නට පුළුවන්කම තියෙනවා. ප්‍රධාන වශයෙන් මෙහි ලක්ෂණයේ විදිහට අපිට එහෙම කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම අටකතායන් පන පංචකාම ගුණිකෝ රාගෝ කාමතණ්හා. අටකතාවන්හි පෙන්නනවා පංචකාම ගුණික වශයෙන් ඇති කරගත්ත රාගය තමයි කාමතණ්හාව කියලා කියන්නේ. රූපාරූප භවේසු රාගෝ ඥාන නිකාන්ති සස්සත දිට්ඨිසාගතෝ රාගෝ භව වශයෙන් පත්තනා භවතණ්හා. රූපාරූප භවයන් කෙරෙහි පවතින රාගය. ඥාන නිකාන්ති ඥාන නිකාන්තිය ධානයේ ක්ෂණෙහි පවතින ස්කන්ධයන්ගේ නිකාන්ති ක්ෂණෙහි ඊට බැස ගැනීම වශයෙන් ඇතිවන තණ්හාව සස්සත දිට්ඨි සහගත රාගය ශාස්ත්‍රත දෘෂ්ටිය සහිත රාගය ඒ වගේම භව වශයෙන් පත්තනා භව වශයෙන් පත්තනා භව වශයෙන් අපි රූපාවචර හෝ අරූපාවචර හෝ බ්‍රහ්ම ලෝකයේහි යෑමට ඇති ප්‍රාර්ථනාව කැමැත්තක් තියෙනවනම් මේකට කියනවා භව තණ්හාව කියලා උච්ඡේද දිට්ඨි සහගතෝ රාගෝ විභව තණ්හාති උත්තං. උච්ඡේද දිට්ඨිය සහගත රාගයට විභව තණ්හා කියලා කියනවා. එතකොට සංගීති පරයයේන සංගීති සූත්‍රය අනුව ගියපු පරයයෙන් සහ අභිධම්ම පරයයේන අපරාපි තිස්සෝ තණ්හා තවත් පරයයන්ගේ විවිධ ක්‍රමයන්ගෙන් බෙදෙනවා තවත් තුන් ආකාර තණ්හාවකට කාම තණ්හා රූප තණ්හා සහ අරූප තණ්හා කාම තණ්හාවත්, රූප තණ්හාවත්, අරූප තණ්හාවත් කියලා තුන් ආකාරයකට බෙදනවා. ඒක එතකොට භූමි වශයෙන් බෙදලා තියෙනවා කාම රූප අරූප කියන තුන් භූමිය අනුව බෙදලා තියෙනවා විභව තණ්හාව වෙනුවට අරූප තණ්හාව කියන එක වෙනමම එතනදී සාකච්ඡා කරනවා අපරාපි තිස්සෝ තණ්හා ඒ වගේම තවත් වෙනත් පරයයන් විස්තර වෙන තුන් ප්‍රශ්නාවක් ගැන විස්තර වෙනවා රූප තණ්හා අරූප තණ්හා නිරෝධ තණ්හා රූප තණ්හාව එතකොට කාම තණ්හාවත් රූප තණ්හාවටම ඇතුළත් කරලා රූප තණ්හාව අරූප තණ්හාව ඒ වගේම අරූපාවචර මට්ටමේ ධානයන් කෙරෙහි ඒ ලෝක කෙරෙහි ඇති තණ්හාවට ඒ ස්කන්ධයන් කෙරෙහි ඇති තණ්හාවට අරූප තණ්හාව ඒ වගේම නිරෝධ තණ්හාව කියලා කියනවා අර උච්ඡේදයේ වගේම අර්ථයකින් සියලුම ධර්මයන්ගේ බිඳී යෑම කෙරෙහි ඇති තණ්හාවට නිරෝධ තණ්හාව කියලා කියනවා. එතකොට සාසු පංචකාම ධාතු රූප ධාතු අරූප ධාතු පටිසංයුක්තා අන්තිමා උච්ඡේද දිට්ඨි සහගතා. එතකොට නිරෝධ තණ්හාව කියන එක උච්ඡේද දිට්ඨි සහගත තණ්හාව කියලා කියනවා. එතකොට මෙන්න මේ කාරණා ටික තමයි අපිට ප්‍රධාන වශයෙන්ම දකින්නට පුළුවන්කම තියෙන්නේ. තණ්හාව ගැන කතා කරනකොට ඔය න්‍යායන් කීපේ යටතේම තෘෂ්ණාව පිළිබඳව අර්ථ විවරණ අර්ථ විවරණ දක්වනවා. ওই න්‍යායන් කීපේ යටතේම තණ්හාව කියන එක අර්ථ ගන්නනවා. නමුත් පොදුවේ අපි මෙතනදී භාවිත කරනකොට සාමාන්‍ය කාම තණ්හා, භව තණ්හා සහ විභව තණ්හාව පිළිබඳවයි අපි ප්‍රහාණය කළ යුතු තුන් ආකාරය පිළිබඳව කතා කරන්නේ. ඒකෙන් අනිත් න්‍යායම් ප්‍රතික්ෂේප කිරීම නෙමේ සිද්ධ වෙන්නේ මේ සියලුම කාරණා සංග්‍රහ කොට ගන්නා පොදු මාතෘකා ටිකක් විදිහට මේ ටික හඳුනා ගැනීම තමයි අපි මෙතනදී සිද්ධ කරන්නේ. එනිසා අපිට ප්‍රහාණය කළ යුතු ධර්මතාවය හැටියට එතකොට කතා කරනවා මේ කතා කරපු ප්‍රධාන තුන් තණ්හාව පිළිබඳව. කාම තණ්හා, භව තණ්හා සහ විභව තණ්හාව කියන මේ තුන් ආකාර තණ්හාව. එතනදී අපිට ඊටාම වැදගත් වෙනවා මේ කාරණාව පිළිබඳව තේරුම් ගන්නකොට අපේ තණ්හාවේ වැඩිම සහ තණ්හාවේ හට ගැනීමත්. ඒ වගේම මීට පෙර කතා කරපු අස්මිමානයාදී ධර්මයන් ඒකට කොහොමද නිස්සය වෙන්නේ නැතිනම් උපකාර කරන්න කියන කාරණාව පිළිබඳවත් අවබෝධයක් ලබා ගන්න ගන්න අපේ ගැනීම ඊටාම වැදගත් වෙනවා. එතකොට අපිට තේරෙනවා ප්‍රතිපදාවක් අපේ සකස් යුත්තේ කෙසේද? ඒ වගේම ඒක සිද්ධ වෙන්නේ මොනතරම් ඍජු ඉලක්කයක් කරා යෑමටද කියන කාරණාව පිළිබඳව අපිට එතුලින් පැහැදිලි කරගන්නට පුළුවන්කම තියෙනවා. සමනපස්සනා කියලා සූත්‍රයක් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා සංයුක්ත නිකායේ කන්ද සංයුත්තේ සමනපස්සනා කියන මේ සූත්‍රය. සමනපස්සනා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෙහිකේචි භික්කවේ සමනාවා බ්‍රාහ්මනාවා මේ ලෝකියම් ශ්‍රමණේක හෝ බ්‍රාහ්මණේ සිටිනවා නම් අනේක විහිත්තං අත්තානං සමනුපස්සමානා සමනුපස්සanti අනේක විහිතන් නොඑක් ආකාරයෙන් අත්තානං ආත්ම භව වශයෙන් දකිනවා නම් ඔහු ඒ දකිමින් වාසය කරනවා නම් සබ්බේතේ පංච උපාදානස්කන්ධේ සමනුපස්සanti ඒ සියල්ලෝම පංච උපාදානස්කන්ධය සමනුපස්සනා කරනවා පංච උපාදානස්කන්ධයම දකිනවා. ඒතේ සංවා අඤ්‍යතරං එහෙම නැතිනම් පංච උපාදානස්කන්ධයන්ගෙන් වූ එක් ස්කන්ධයක් හෝ ඇසුරු කරනවා. රූපස්කන්ධය හෝ වේවා, වේදනා සංඥා සංඛාර විඥාන කියන නාම ධර්මතා ටිකෙන් හෝ වේවා. එතකොට කාම රූප අරූප ආදී බෙහෙදයකින් තොරව මේ එක් ස්කන්ධයක් හෝ ඇසුරු කිරීම එක් ස්කන්ධයක් හෝ දැසගෙන සිටීම සිද්ධ කරනවා. එතකොට තේ පංච උපාදානස්කන්ධයේ සමනුපස්සන්ති ඔවුන් පංච උපාදානස්කන්ධ වශයෙන් සමනුපස්සනා කරනවා දකිනවා එතකොට කොහොමද දකින්නේ කතමේ පංච මොන ධර්මතා පහ පිළිබඳවද ඔවුන් දකින්නේ ඉද බික්කවේ අසුතවා පුතුජ්ජනෝ මහණෙනි මේ ලෝකේ මේ අසෘතවත් පුතජන තෙමේ අරියාණං අදස්සාවි ආර්යයන් දකින්නැතුව අරිය ධම්මස්ස අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ ආර්ය ධර්මයේහි අදක්ෂව ඒ වගේම ආර්ය ධර්මයේහි නොහික්මුණ කෙනෙක් වෙලා සත්පුරුෂ ධර්මයේ නොදන්නාකම නිසා සත්පුරුෂ ධර්මය දන්නේ නැතිකම නිසා දක්ෂ නැතිකම නිසා සත්පුරුෂ ධර්මයේ හික්මිල නැතිකම නිසා එයා කල්පනා කරන රූපං අත්තතෝ සමනුපස්සති රූපය ආත්මයක් කියලා රූපය ආත්ම භාව වශයෙන් ඔහු මෙනෙහි කරනවා කල්පනා කරනවා ඊට පස්සේ රූපං අත්තතෝ සමනුපස්සති රූපවන්තං වා අත්තානං සමනුපස්සති රූපවත් ආත්මයක් හැටියට ඔහු දකිනවා. ඒ වගේම අත්තනිවා රූපං සමනුපස්සති රූපස්මින් වා අත්තානං සමනුපස්සති ආත්මේ කෙරෙහි රූපේ හෝ රූපේ කෙරෙහි ආත්මේ දකිනවා කියලා මේ ආකාරයට ඔහු තෘෂ්ණාව වශයෙන් ඒක දිට්ඨි වශයෙන් ඇසුරු කරනවා. අපි දන්නවා මේ විදිහටම වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ධර්මයන් පිළිබඳව ඇති දිට්ඨි සහගත හැඟීමට කියනවා සක්කාය දිට්ඨි කියලා. එතකොට විෂයාකාර සක්කාය දෘෂ්ටිය කියලා අපි ඒ කාරණාව පිළිබඳව හඳුනගන්නවා. යම් කිසි කෙනෙක් පංච උපාදානස්කන්ධය දකිනවා නම් ඒ පංච උපාදානස්කන්ධය දකින කෙනා මෙන්න මේ වගේ දෘෂ්ටීන් ටිකකින් ධර්මයේ නොදැනගත්ත කෙනා මේ වගේ දෘෂ්ටීන් ටිකකින් ඒ ස්කන්ධයන් අසුරු කරනවා. ඉති අයංචේව සමනුපස්සනා අස්මේති චස්ස අවිගතං හෝති. ඒත් යම් කිසි කෙනෙකුට මේ විදිහේ සමනුපස්සනාවක් තියෙනවා නම් යම් කිසි කෙනෙකුට මේ විදිහේ දැකීමක් තියෙනවා නම් ඔහුට අස්මේති චස්ස අවිගතං හෝති වෙමි කියන මේ හැඟීම ඔහුට අවිගතයි නැතිනම් විගත නැහැ දුරු වෙලා නැහැ. ඔහුට වෙමි කියන හැඟීම පවතිනවා. අපි පසුගිය දේශනාව තුළ ඒ ගැන කතා කළා. අතීතය තුල ඉඳලා වර්තමානයේ දක්වා පැමිණි සහ වර්තමානයේ තුලින් අනාගතයට ගියපු කියන මේ තුන් භවය අනුව ගියපු තෘෂ්ණාව පිළිබඳවයි එතකොට මෙතනදී අපි මේ විදිහට කතා කරන්නේ. මෙතනදී අපිට දැක්වෙන විශේෂම කාරණය තමයි සමනුපස්සනාව ගැන කතා කරනකොට අස්මීතිචස්ස අවිගතං අවිගතං හෝති වෙමි කියන හැඟීම දුරු නොවුණු මනසක් පැවතීම සහ ඒ මනස පවතිනකොට පංචන්නං ඉන්ද්‍රියානං අවක්칸ති හෝති. ඉන්ද්‍රිය ධර්මයන්ට නැවත බැස ගැනීමක් සිද්ධ වෙනවා කියන කාරණය. පංචන්නං ඉන්ද්‍රියානං අවක්칸ති හොಂತಿ පසින්දුරං කෙරෙහි නැවත බැස ගැනීමක් වෙනවා කියන කාරණාව. එතකොට මේ ධර්මයන් කෙරෙහි නැවත බැස ගැනීමක් වෙනවා කියනකොට අපිට ප්‍රධාන වශයෙන්ම කාරණා දෙකක් පිළිබඳව දකින්නට පුළුවන්කම තියෙනවා. අපි රූපකාණ්ඩේ කතා කරනකොට චක්කුඉන්ද්‍රිය, සෝතීන්ද්‍රිය, ගාහනීන්ද්‍රිය, ජීවහින්ද්‍රිය, කායින්ද්‍රිය, මනීන්ද්‍රිය ආදී ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳව රූප ඉන්ද්‍රියන් කතා කළා මනීන්ද්‍රිය හැරෙනකොට මේ පස් ඉන්ද්‍රියන් පිළිබඳව කතා කරනකොට අපි දැක්ක මේ අවස්ථාව පිරිසුදුම අවස්ථාවක් හැටියට ඒ කියන්නේ කෙලෙස් සහ කර්මසිත නොපවතින අවස්ථාවක් ඇටියෙට. නමුත් මෙතන කතා කරන වෙමි කියන හැඟීම සහිතව පවතිනකොට නැවත ඉන්ද්‍රයන්ට බැස ගන්නවා කියනකොට හැම වෙලාවකදීම අතිබික්කවේ මනෝ අති ධම්මා ඒ වෙලාවේදී කර්මසහගත මනසත් කර්මසහගත ආරම්මනක් තියෙනවා ධර්මාරම්මනක් ඒ වගේම අති අවිජ්ජා ධාතු අවිද්‍යා ධාතුවක් තියෙනවා. මේ ලක්ෂණයන්ගෙන් යුක්ත වෙනකොට අපිට පුද්ගල බවක් ගොඩනැගිලා තියෙනවා. පුද්ගල බවක් ගොඩනැගිලා තියෙනවා කියලා කියන්නේ අපි ටිකක් අලු මට්ටමින් කතා කළොත් තේරුම් ගන්නට පහසු බව පිණිස යම් විදිහකින් අපිට ඇසට රූපයක් ගැටිලා රූපයේ ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක රූපයේ ඉතුරු නැතුව විපරිණාමයට ගිය අවස්ථාවක අනිත්‍ය භාවයට පත් වන අවස්ථාවකදී අපි රූපය පිළිබඳව දැනගන්න මොහොතක් තියෙනවා රූපේ අනිත්‍ය වුණ ස්වභාවය පිළිබඳව ඇති අනවබෝධයකම නිසා නැවත ඒ රූපය පිළිබඳව ආරම්මන කරලා ඒ රූපය පිළිබඳව අම්මා තාත්තා දුව පුතා ආදී වශයෙන් දැනගන්න කමක් තියෙනවා නම් මේ මට්ටමට අපි කතා කරනවා පංච උපාදානස්කන්ධයක් ගොඩ ගොඩ නැගීම කියලා කියන්නේ. එතකොට මේ මට්ටමට යෙදෙන තැනකදී ඒ කියන්නේ කෙලෙස් සහිත මට්ටමක් ආශ්‍රව සහිත මට්ටමක් යෙදෙන තැනකදී පුද්ගල බව කියන දේ අපිට බාහිරින් හම්බෙනවා වගේම ආධ්‍යාත්මික පැත්ත කෙරෙහි පුද්ගල බව ගොඩ නැගෙනවා. ඒ කියන්නේ ආධ්‍යාත්මික පැත්ත කෙරෙහි පුද්ගල බව ගොඩනගෙනවා කියලා කියන්නේ ඇහැට රූපයක් පෙනෙන මොහොතේදී අපිට ඒ රූපය දැන ගැනීමට කාටවත් පුළුවන් කමක් නැත්තේ නෑ. ඇහැට රූපයක් ගැටෙන මොහොත පිළිබඳව දැනගන්නට කාටවත් පුළුවන් කමක් නැත්තේ නෑ. ඇහැට රූපයක් ගැටෙන මොහොත පිළිබඳව ඒ මොහොතේදී සිහිය පවත්නවා කියන එක. ඒ මොහොතේදී මාර්ගයේ උපදිනව හෝ ඒ මොහොතේදී තණ්හා වේදෙනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. රූපය හටගෙන නිරුද්ධ වුණාට පසුව කෙනෙකුට ඒක කෙලෙස්සුන්ගෙන් ආශ්‍රවයන්ගෙන් ඇසුරු කරන්නට පුළුවන්කම තියෙනවා මනෝ විඥාන මට්ටමේ. හටගෙන නිරුද්ධ වූ ධර්මයේ පිළිබඳ නොදන්නාකම නිසා. එහෙම නැතිනම් හටගෙන නිරුද්ධ වුණ ධර්මයේ පිළිබඳව අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙනවා. හටගෙන නිරුද්ධ වුණ ධර්මයේ පිළිබඳව තේරුම් ගන්නට හැකියාවක් තියෙනවා. මේ විදිහට අපිට යථාර්ථයේ පිළිබඳව දැක්මක් ඇති නොවන හැම මොහොතකදීම රූපය බාහිරය තුල පවතිනවා නම් බාහිරය තුල පවතින රූපය විඳින්නට පුළුවන් පුද්ගල බව මේ පැත්තේ ගොඩනගෙනවා. පුද්ගල බව ගොඩනගෙනවා කියනකොට නිකම්ම පුද්ගල බව නෙමෙයි. ආශ්‍රව මගින් එකතු කරලා දෙන ඇහැට ගැටෙන්නේ රූපේ නම් අපි දකින්නේ රූපේ ගැන නම් අපි තීරණය කරන්නේ ඔබට රැස් වෙන පුද්ගල භාවය කනින් සද්ද ඇහන නාසයෙන් ගඳ සුවඳ විඳින දිවෙන් රස විඳින කයෙන් ස්පර්ශ විඳින මනසින් අරමුණු දැනගන්න පුද්ගලයෙක් මොකද එක ආයතනයකින් අරමුණක් අපි දැනගන්නකොට ඒ ආයතනය හරහා දැනගන්න අරමුණ ගැන අර අපි කතා කරන අනෙක් සියලුම පැතිවලින් කියන්නේ අනෙක් ආයතන ටික පැත්තෙන් ගෙනාපු නිමිති ටික නිත්‍ය සංඥාවෙන් ඇසුරු කරපු ඒ ආශ්‍රව සියල්ලක්ම එකතු කරලා තමයි ඇසුරු කරන්නේ. එතකොට අපි මානසිකවම බැසගෙන තියෙනව නැවත මම කරගත්ත ඇහැක් පිළිබඳ දැක්මකට මම කරගත්ත නාසය පිළිබඳ මම කරගත්ත දිව පිළිබඳ මම කරගත්ත කය පිළිබඳව මම කරගත්ත මනෝභාවයන් පිළිබඳව දැක්මකට අපි යොමු වෙනවා. ඒ විදිහට තමයි අපිට පුද්ගල බව අද දවසේදී සජීවීකරණය වෙලා තියෙන්නේ. පුද්ගල බව සජීවීකරණය වෙලා තියෙන්නේ ලක්ෂණ ටිකත් එක්ක. අපිට ඇස කන නාසය දිව ශරීරය සහ මනසින් යුක්ත පුද්ගලයෙක්. පිනතුනි මේක අවස්ථාවට හටගෙන අවස්ථාවට නිරුද්ධ වෙන ධර්මයක් කියන එක තුලම පැවතුනා නම් අපිට කවදාවත් එක දිගට රූප දකින්න පුළුවන් ඇහැක් හෝ එක දිගට දකින්න පුළුවන් රූප හම්බෙන්නේ නැහැනේ ලෝකෙ තුල. ඒ වගේම හිතත් පෙර නොතිබීම හටගෙන ඉතුරු නැති වෙන ඉතිරි නැතුව නැති වෙන ධර්මතාවයක් නම් එකපාර හැදුණු සකස් වුණ සිත නැවත සකස් වෙන්නේ නැත්නම් නැවත හැදෙන්නේ නැත්නම් ඒ හිත අලුතෙන්ම හේතු ටික ඇතිකල්හි අලුතෙන්ම නම් මේ ටික සකස් වෙන්නේ එහෙනම් පරණ සකස් වුණ දේ අලුතින් තියනවා කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. නමුත් ගැටලුව තියෙන්නේ මේ ටිකෙන් ඔක්කොම අපි රැස් කරගත්ත පුද්ගල භාවයක් ඇසුරු කරනවා. එකින් එකට එකින් එකට වෙන වෙනම තමයි රැස් වෙන්නේ. හැබැයි දැන් මේ මොහොතේ අපිට වර්ණ සටහනක් ගැටෙනකොට වර්ණ සටහන ආරම්භය මම පොත කියලා දැනගන්නකොට ඒ දැනගන්න පොත දැනගන්න මම කෙබඳු කෙනෙක්ද? ඒ පොත දැනගන්න මම ශබ්ද අහන්න පුළුවන් කෙනෙක්. ඇහැ තියෙන කෙනෙක්, නාසය තියෙන කෙනෙක්, දිව තියෙන කෙනෙක්, කය තියෙන කෙනෙක්. හිතන්න පුළුවන් කෙනෙක්. එතකොට ඇත්තටම ඇති වුණේ වර්ණ සටහන ආරම්භය පොත කියන දැක්ම ඉදිරිපත් කිරීම. හැබැයි පොත කියන දැක්ම හරහා අපිට ඇවිල්ලා තියෙන්නේ ස්පර්ශ ආයතන හයේම අත්දැකීම ඉදිරිපත් කරන එක. ආශ්‍රව ටික මගින් අපිට පුද්ගල බව නිර්මාණය කරලා දීලා තියෙනවා. ඉන්ද්‍රිය ධර්මයන්ගේ අපිට නැවත බැස ගැනීම කියන එක හදලා දීලා තියෙනවා. ඉන්ද්‍රියන්ට බැස ගැනීම කියන කාරණේ නැවත අපිට ඇති කරලා තියෙනවා. ඒක ඇති කරලා තියෙන්නේ ඇස අවස්ථාවට ඉපදිලා අවස්ථාවට නිරුද්ධ වෙනවා කියන තැන තියෙන යථාභූත ස්වභාවය අනුව නෙමෙයි මේ කතා කරන අවස්ථාවේදී අපි කතා කරන්නේ එතනදී අපි කතා කරන්නේ පුද්ගල බව ගොඩනගන ආශ්‍රව සහිත මනසකින් ඇසුරු කරනවා කියන කාරණාවත් එක්ක. පුද්ගල බව ගොඩනගන ආශ්‍රව සහිත මනසකින් ඇසුරු කරනවා කියන කාරණාවත් එක්කයි එතන පැහැදිලි කරගත යුතු වෙන්නේ. එතකොට ඒ විදිහට ඉන්ද්‍රියන්ට බැස ගන්නකොට අත්ති මනෝ කර්මසහගත මනස පවතිනවා අත්ති ධම්මා ඒ වගේම ආරම්මණයන් පවතිනවා. මේ දෙක තමයි ප්‍රධාන විදිහටම දැස ගන්නට අවශ්‍ය වෙන දේ. ඒ කියන්නේ භවයක් සකස් කරනවා නම් භූමියක් සකස් කරනවා නම් භූමිය සහ භවය මේ සකස් කරන්නට හේතු වෙන ආයතන දෙක නිවන නිවන පෙන්වන්නටත් නිවන අවබෝධ කරවන්නටත් හේතු වෙන ආයතන දෙක මන ආයතනය සහ ධම්ම ආයතනය. මනායතනය සහ ධම්මායතනය කියන එකෙන් තමයි Nirodhe සාක්ෂාත් කරන්නේ සසර පෙන්වන්නේ. එතකොට මෙතන මනස කර්ම සහගත වෙනකොට කර්ම සහගත වෙනවා කියලා කියන්නේ අර පුද්ගල බවට බැස ගන්නට පුළුවන් විදිහේ පුද්ගල බවක් නිර්මාණය කරනකොට ආයෙත් ඇහැ හදන්නට පුළුවන් දැක්මක් ඇහැ හදන්නට පුළුවන් කර්ම සහගත බවක් රැස් කරනකොට එතන පවතින්නේ මනායතනය සහ ධම්මායතනය කියන ආයතන දෙකයි. එනිසා ප්‍රධාන වෙන දෙක තමයි හැම වෙලාවකදීම මන ආයතනය සහ ධම්මායතනය කියන ආයතන දෙක. යම් මොහොතක මේ විදිහේ ඉන්ද්‍රියන්ට බැස ගැනීමක් තියෙනවා නම් ඒ ඉන්ද්‍රියන්ට බැස ගන්න මොහොතේදී මන ආයතනයත් ධම්මායතනයත් කියන මේ ආයතන දිත්තේ පැවැත්ම වෙනවා. මන ආයතනය සහ ධම්මායතනය කියන මේ ආයතන ද්විත්වයේ ආයතන දෙකේ පැවැත්ම සිද්ධ වෙනවා. එතකොට අත්‍ය අවිජ්ජහ ධාතු මෙතනදී මනායතන ධම්මායතන පමණක් නෙමෙයි අති අවිජ්ජා ධාතු අවිජ්ජා ධාතුවේ පැවැත්මක් තියෙනවා. නොදන්නාකම යථාර්ථය අවබෝධ කර නොගත්තකම දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියන යථාර්ථය තේරුම් නොගියකම අපිට මේ තුල දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට මෙතන රැස් කරගන්න කර්ම විඥානයක් තියෙනවා නම් අවිද්‍යාපත්‍ය සංඛාරා කියන තැන ඇති කරගත්ත අවිද්‍යාවෙන් කර්ම සකස් කරනවා කියන දර්ශනය මෙතන තියෙනවා. අවිද්‍යාවෙන් කර්ම හදලා දෙන අවිද්‍යාව මෙතනට උපකාර කරලා තියෙනවා. අවිද්‍යා සම්පස්සජේන භික්කවේ වේදිතේන පුට්ටස්ස. ඒකට වැදගත්ම දේ තමයි මෙතන තියෙන අවිද්‍යා සම්පස්සය කියන කාරණය. අවිද්‍යා සම්පස්සය සහ අවිද්‍යා සම්පස්සය නිසා උපන් වේදනාව කියන එක. අවිද්‍යා සම්පස්සේ නිසා උපන් වේදනාව. මොකද්ද අවිද්‍යා සම්පස්සේ නිසා උපන් වේදනාව? අපි අහලා තියෙනවා චක්කු සම්පස්සේ නිසා උපන් වේදනාව, සෝත සම්පස්සේ නිසා උපන් වේදනාව, ගාන සම්පස්ස, જીවහා සම්පස්ස, ඒ වගේම කාය සම්පස්ස, මනෝ සම්පස්ස කියන ටික අහලා තියෙනවා. අවිද්‍යා සම්පස්ස ජේන අවිද්‍යා සම්පස්සේ කියන කාරණය යෙදෙන්නේ ඉන්ද්‍රයන්ට නැවත දැසගන්න මොහොතක් ගැන කතා කරනවා නම් අපිට ඒක කතා කරන්නට වෙන්නේ අවිද්‍යා සම්පස්සජේන අවිද්‍යා සම්පස්සේකින් අවිද්‍යා සම්පස්සේකින් කියලා කියන්නේ අපි ගත්තොත් නව කර්ම මොහොතක මනෝ සම්පස්සයක් තමයි නමුත් මනෝ සම්පස්සේ කියන තැන කතා කරනවට වඩා අවිද්‍යා සම්පස්සේ කියලා කිව්වහම ඒක තේරුම් ගන්නට පහසුවක් තියෙනවා මේ වේදනාව හදලා දෙනවා නම් ඒ කියන්නේ ඇසෙන් උපන් වේදනාව සුව ඌවෙක් ඇත දුක් ඌවෙක් ඇත නොදුක් නොසුව ඌවෙක් උපේක්ෂා වේදනාව ඌවෙක් ඇත කියලා කියනා වගේ තැන්වලදී චක්කු සම්පස්සයෙන් උපන් වේදනාව කියනකොට හැම වෙලාවකදීම ඒ තුන් වේදනාවකට බෙදනවා කියන පරයය කතා කරන්නේ මෙන්න මේ මේ තැන පිළිබඳව. ඒ කියන්නේ නැවත මනෝ සම්පස්සේ තුල එහෙම නැතිනම් අවිජ්ජා සම්පස්සේ තුල හදන වේදනා බෙහෙතයත් එක්ක නැතිනම් විපාක මට්ටමින් ඇහැට ගැටෙන වේදනාව හැම වෙලාවකදීම උපේක්ෂා සහගතයි. විපාක වේදනාව උපේක්ෂා සහගත මට්ටමකයි තියෙන්නේ. උපේක්ෂා සහගත විපාක වේදනාව අපිට තුනකට බෙදන්න බැහැනේ. සැප වේදනාව කියලා ඇහැට ගැටෙනකොටම සැපසහගත රූප තියෙනවා නම් ලෝකේ කාටවත් ඒ රූප සැපසහගත මට්ටමක වෙන්න ඕන. ගැටීම් සහගත මට්ටම සැපසහගත මට්ටමකම තියෙනවා නම් ලෝකේ කාටවත් ඒක සැපසහගත මට්ටමකම තියෙන්න ඕන. එතකොට නමුත් උපේක්ෂා සහගතයි හැම රූපයකම ස්වභාවය තමයි උපේක්ෂා සහගත ස්වභාවය. හැබැයි උපේක්ෂා සහගත බව අර ආශ්‍රව ටිකත් එක්ක එකතු කළාට පස්සේ ආශ්‍රව ටිකත් එක්ක අපි භුක්ති විඳකට පස්සේ අන්න එතකොට මනෝ සම්පස්සේ කියන තැනින් හටගන්න වේදනාවක් තියෙනවා. අන්න ඒකට තමයි කිව්වේ අවිජ්ජා සම්පස්සජ වේදනාව කියලා. අවිජ්ජා සම්පස්සජ වේදනාවට තමයි පින්නතුනේ අපි තණ්හා කරන්නේ. අවිජ්ජා සම්පස්සජ වේදනාවට තමයි අපි තණ්හා කරන්නේ, උපාදාන කරන්නේ, ඒ වගේම භවය සකස් කරන්නේ. අවිද්‍යා සම්පස්සේ නිසා හදලා දෙන වේදනාවේ මට්ටම මොකක්ද කියන එක අවිද්‍යාවේ මට්ටම අනුව තීරණය කරනවා. කාමයේ අනුව බැසගත් මට්ටමේ අවිද්‍යාවක් තියෙනවා නම් පේන ඇසට පෙනෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ධර්මයන් කෙරෙහිම බැස ගන්න මට්ටමටම අවිද්‍යාව රළු වෙලා නම් ඒ වේදනාවත් ඒ මට්ටමටම රළු වේදනාවක් වෙලා ඒ වේදනාවට කරන තණ්හාවත් ඒ මට්ටමටම රළු තණ්හාවක් වෙලා අපි ඒකට කියන අර තිස්සෝ තණ්හා කියප එකෙන් කාම තණ්හාව කියලා. ඒ වගේම භවය සකස් කරලා තියෙනවා. කාම තණ්හාවට අනුව ගියපු මට්ටමේ භවයකට පත්වන්නට පුළුවන්කම තියෙනවා. එතකොට කාම ලෝකේ ප්‍රතිසන්දි පිණිස අරගෙන යන්නට පුළුවන් කාම තණ්හාවකින් කෙනෙක්ව. එතකොට කාම භවය කියන එක අපිට හදලා දීලා තියෙනවා. දැන් මේක ගොඩනගන්නට හේතුුනේ මොකද්ද? අවිද්‍යා සම්පස්සයෙන් උපන් වේදනාව පිළිබඳව ඇති කරගත්ත තණ්හා උපාදාන දෙකට. වැදගත් උනේ අවිද්‍යා සම්පස්සයෙන් උපන් බව. මේ වේදනාව යථාර්ථයේ දකින බව නිසා නෙමෙයි පෙන්නුවේ. මෙතන පෙන්නපු දේ උනේ අපිට රූපයේ සැපසහගත බව සැප වේදනාවක් කොට පෙන්වපු අවිද්‍යා සම්පස්සේනොයි මේ වේදනාව සකස් කළේ. ඒ නිසා අවිද්‍යාව යම් මට්ටමකින් යෙදිලාද ඒ මට්ටමට තමයි වේදනාව ඇති උනේ. හටගත් වේදනා මට්ටමට තමයි තණ්හා උපාදාන දෙක යෙදුනේ. ඒ වගේම භවය සහ ජාතිය ගැන කතා කරන්න වෙන්නේ ඊට සාධාරණව සහ සාපේක්ෂව. එතකොට යම් කිසි විදිහකින් උපදින අවිද්‍යා සම්පස්සේ කියන එක රූපාවචර මට්ටමක නම් එතනදී ඔහුට ඇති අත්තිමනෝ අත්ති ධම්මා මනස සහ ධම්මාරම්මණයන් පවතින්නේ රූපාවචර මට්ටමක නම් ඔහුට පවතින අවිද්‍යාව රූපාවචර භූමියකට එදෙන මට්ටමක නම් එතන වේදනාව ඒ මට්ටමේ තණ්හාව උපාදානය ඒ මට්ටමේ ඊට පස්සේ එතන දික්තිසහගත බව ඒ මට්ටමෙන් තියෙනවා ඒ වගේම අරූපාවචර මට්ටමක නම් ඔහුට ඒ මට්ටමින් හට ගන්නවා. එතකොට නිකම්ම නෙමෙයි අසුතවතෝ පුතුජනස අස්මීති පිස්ස හෝති. අසෘතව ප්‍රතඥයාට වෙමි කියන හැඟීම එතන පවතිනවා. ඒ විදිහට වෙනකොට අසෘතව ප්‍රතඥයාට ඒ වේදනාවෙන් පෙළෙන්න නැතිනම් වේදනාව විඳින සැප දුක් හෝ උපේක්ෂා වේදනාව අවිද්‍යාවෙන් සකස් කරා නම් ඒක විඳින කෙනාට අස්මීති වෙමි කියන හැඟීම පවතිනවා. වෙමි කියන හැඟීම උපදින ඔහුට මම කියන හැඟීම පවතිනවා. මම කියන හැඟීම පවතින පවතිනවා වගේම රූපී භවිස්සන්ති අනාගතය පිළිබඳව දැක්මක් වම රූපී වෙනවා අරූපී වෙනවා නේව සංඤී නාසඤ්ඤී වෙනවා මේ පිළිබඳව දැක්මක් ඔහුට ගොඩනගෙනවා කොටින්ම කියනවා නම් තුන් භවය තුන් ආකාර භවය ඔහුට හදලා දීලා තියෙනවා අනාගතයට යන්න පුළුවන් ස්කන්ධ ටික සහ අනාගත භව පත්තනාව ඔහුට හදලා දීලා තියෙනවා. භව ප්‍රාර්ථනය ඔහුට හදලා දීලා තියෙනවා. එතකොට යම්සේ දකින්නේ කාමාවචර මට්ටමක භවයක් ගැන නම් අපි දකින්නේ ඒ මට්ටමකට තමයි තණ්හා වේදෙන්නේ. භවයේ පිණිසපත් වෙන ප්‍රාර්ථනාවත් ඒ මට්ටමේමයි, පත්වීමත් ඒ මට්ටමේමයි. රූප අරූප භූමිය වලටත් ඒ න්‍යායමයි. එතකොට තිට්ඨන්ති කෝපන භික්ඛවේ තත්තේව පංචේන්ද්‍රයානි. මේ පංච ඉන්ද්‍රිය ධර්මයන් තත්තේව තිට්ඨන්ති. එහෙම පවතිනවා, එහෙම සිටිනවා. අතෙත්ත සුතවතෝ අරිය ශාවකස්ස අවිජ්ජා පහීයති. ඉක්බිතේ ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයාට එතන අවිජ්ජා පහීයති අවිද්‍යාව දුරු වෙනවා. විද්‍යාව උපජ්ජති විද්‍යාව උපදිනවා. තස්ස අවිජ්ජා විරාගා විජ්ජු විජ්ජුප්පාදා අස්මීති පිස්ස නොහොති. අවිද්‍යාවගේ විරාගය නිසා විද්‍යාවගේ උත්පාදේ නිසා අස්මීති පිස්ස නොහොති. ඔහුට වෙමි කියන හැඟීම පවතින්නේ නැහැ. ඒකෙනා කළ එක දෙයයි එතකොට අපිට ප්‍රතිපදාව විදිහට කතා කරන්නේ අවිද්‍යා නිරෝධය කියන තැන. අවිද්‍යාවත්වයේ වශේෂ විරාග නිරෝධෝ කියන තැනින් තමයි අපිට නිරෝධයේ පැත්ත පටන් ගන්න. ඒ විදිහට අවිද්‍යාව නිරෝධ කරනකොට ඒ කෙනාට වෙමි කියන හැඟීම නැති වෙනවා මම කියන හැඟීම දුර වෙනවා අනාගතයට මම මේ විදිහේ මට්ටමකට රූපී හෝ අරූපී හෝ නේව සංඤී හෝ අසංඤී හෝ නේව සංඤී නාසංඤී වෙමි කියන තුන් ආකාර ප්‍රාර්ථනාවකට ඔහුට බැස ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට දැන් අපිට මේ සූත්‍රය තුළ බොහොම පැහැදිලි කරනවා ඊටාම ලස්සන විග්‍රහයක්. භවය සකස් කර ගැනීම සහ භවයෙන් මිදීම කියන කාරණය. භවය සකස් කර ගන්නට හැම වෙලාවකදීම ප්‍රත්‍ය වෙලා තියෙනවා අවිද්‍යාව සම්පස්යෙන් උපන් වේදනාවට කරන තණ්හා උපාදාන දෙක. නැතිනම් අවිද්‍යාව සම්පස්සේ කියන තැන ඊදෙන අවිද්‍යාව කියන කාරණය. අද අපිට ඇස දුරුකල යුත්තක් රූපේ දුරුකල යුත්තක් හැබැයි දුරුකල යුතු ඇස සහ දුරුකල යුතු රූපේ පිළිබඳව නොදන්න කෙනා කොහොමද ඇස සහ රූපේ දුරු කරන්නේ ඒ නිසා ඉස්සෙල්ලාම ඇස පිළිබඳව නොදන්නාකම අපිට ඉවත් වෙන්නට ඕනේ රූපේ පිළිබඳව නොදන්නාකම ඉවත් වෙන්නට ඕනේ කොටිම කියනවා නම් අවිද්‍යාව ඉස්සෙල්ලා ඉවත් වෙන්නට ඕනේ අවිද්‍යාව ඉවත් වෙනකොට ඉන්ද්‍රිය පිළිබඳව දැක්ම අපිට ඇති වෙයි ඉන්ද්‍රිය පිළිබඳව දැක්ම ඇති වෙනකොට ඉන්ද්‍රියන්ගේ යථා ස්වභාවය පිළිබඳව අපිට අවබෝධ කරගන්නට පුළුවන් කොහොමද? චක්කුම් අහුත්වා සම්භූතං හුත්වා නභවිස්සති. ඇස කියන එක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වුණ ධර්මයක්. ඒ ධර්මයේ පිළිබඳව අපිට නුවණක් ඇති නැවත ඒ ඇහැ පිළිබඳව හෝ ඇහෙන් එන ධර්මයන් පිළිබඳව අනිත් ආයතන ටික එකතු කරගත්ත මම ගොඩනගා ගන්නෑ. ඒක හේතු ටික නිසා පෙර නොතිබීම හටගත්තා. ඉතුරු නැතුව නිරුද්ධ වුණා. මේ කාරණේ ගැන අපිට නුවණක් තියෙනවා, ඥාන දර්ශනයක් තියෙනවා. එතකොට මේ කතා කරන්නේ අපි අර මුලින්ම මතක් කළා වගේ මෙතරම ඉපදිලා මෙතරම හැවීමක් නෙමෙයි. ගිනිගොඩ ඇතුලේ සිසිල් බව හැවීමක් නෙමෙයි. මේකෙන් එළියට යන ක්‍රමවේදයක් පිළිබඳව. ලෝකය හැම වෙලාවකදීම ඇසුරු කරන්නේ ඇති බව තුල නම් ඇති බව තුල හෝ ගොඩනැගෙන නැති බව තුල නම් ඇති බව තුලත් ඇති බව තුල ගොඩනැගෙන නැති බව තුලත් පවතින්නේ එකම ධර්මයක්. අන්තගාමී බව. එනිසා අපිට තියෙනවා ඇති බව සහ නැති බව කියන මේ අන්ත දෙකෙන්ම මිදෙන්නට නම් හේතුඵල ධමයක පැවැත්ම පෙන්වන්නට හේතු ටික ඇතිකල්ලි හටගත්තා හේතු ටික නැති වෙනකොට නැති වුණා හේතු ඇතිකල්ලි හටගත්ත බව සහ හේතු නැති වෙනකොට නිරුද්ධ වුණ ස්වභාවය පිළිබඳව අපිට දක්වන්නට පුළුවන්කම තියෙනවා එතකොට හේතු ඇතිකල්ලි හටගත්ත ධර්මය හේතු නැති වෙනකොට නැති වෙනවා කියන ස්වභාවය අපි කතා කරනවා හේතු නිසා සකස් වුණ ධර්මය හේතු නැති වෙනකොට නැති වෙනවා කියන දැක්ම කෙනෙකුට හට ගන්නවා නම් ඒ කෙනාට අතීතයේ ඉඳලා ජීවත් වුණ මම පවතින විදිහක් නැහැ. ඒ හැම මොහොතම ගත වෙන ගත වෙන මොහොතක් මොහොතක් ගානේ සිද්ධ වෙන යථාර්ථය ආයතනයක හට ගැනීම සහ ආයතනයක නිරෝධය නම් ආයතනයක හට ගැනීම සහ ආයතනයක නිරෝධය නම් ඒ ආයතන ටික තොරව මම ජීවත් වුණේ නැතිනම් ඒ ටික හටගත්ත මොහොතේදී මම හිතියනම් හට නිරුද්ධ වෙනකොටම නැති වෙලා ගියා නම් හැම වෙලාවකදීම දැන් අපිට ජීවත් වෙන මමත්වයෙන් ඇසුරු කරන්නට තැනක් හම්බෙලා නැහැ. අපිට පේනවා හේතු ටික ඇති කල්හි සත්වයක් ඉන්නවා කියන පැනවීම කරන්නට වෙලා. හේතු ටික නැති වෙනකොට ඒ මොහොතේම ඉතුරු නැතුව නැති වෙලා ගිහිල්ලා ආය අවශේෂ අංශු මාත්‍රයකවත් පැවැත්මක් නැහැ. ආයතන හයම මේ විදිහට හසු වෙනවනම් ආයතන 6ම මේ දර්ශනය හසු වුණොත් එහෙම එයාට ආයතන 6 හිස් වූවක් කොට වැටහෙනවා. හිස් වූවක් කියලා කියන්නේ රැස් වෙලා කොහෙවත් පැවතිලා හෝ සත්‍යයක් එක දිගට ජීවත් වෙන පුද්ගල භාවයක් තියෙන තැනක් නෙමෙයි. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මතාවයක්. සලායතන නිරෝධයක් උට හසු ඒ සලායතන නිරෝධය තමයි නිවන වෙන්නේ. එතකොට ඔහුට ලෝකේ උපාදාන වශයෙන් දැසගෙන සැපසහගත වශයෙන් ඇසුරු කරන්නට හෝ දුක්සහගත වශයෙන් දුක් විඳින්නට උපේක්ෂා සහගත විදිහට මුලා බවට පත්වන්නට ඔහුට ලෝකේ බැස ගැනීමට ආයතන හසු වෙන්නේ නැහැ. ඔහු ගෝචර කරගත්තේ ඔහුගේ නුවණට හසු වෙන්නේ ආයතන ධර්මයන්ගේ Nirodhayak. හේතු නිසා සකස් වන ධර්මයන් හේතු නැති වෙනකොට නැති වෙලා යනවා කියන ආර්ය දර්ශනයක් එයාගේ දර්ශනීය බවට පත් වෙලා තියෙනවා. ඒ දර්ශනීය බවට පත් වුන නිසාම ඔහුට යම් කිසි විදිහකින් දෘෂ්ටි තිබුණා නම් ලෝකයේ තුල මම වෙමි කියන හැඟීම. පේන රූපය ඇතුලේ රූපේ එළිය තියෙනවා ඊට සාපේක්ෂකව රූපේ බලන මම මේ පැත්තේ ඉන්නවා. ශබ්දය අහනවා ශබ්දය අහන මම මේ පැත්තේ ඉන්නවා ගඳ සුවඳ විඳිනවා ගඳ සුවඳ විඳින මම මේ පැත්තේ ඉන්නවා කියලා මේ විදිහට දෙපැත්තට මේක තිබුණා නම් මෙන්න මේක දුර වෙලා. මේ ගතිය ඉවත් වෙලා. මේ ගතිය ඉවත් වෙන ඉවත්ුනේ නිකම්ම නෙමෙයි. යම් අවිද්‍යාවක් තියෙනවා නම් අවිද්‍යාවේ නිර්වශේෂ Nirodhe නිසා අවිද්‍යාවේ නිර්වශේෂ අභාවය නිසා තමයි මේ ඥාන දර්ශනය ඉපදුනේ. ඒ නිසා තමයි කිව්වේ තිත්තන්ති කෝපන භික්ඛවේ තත්තේව පංචේන්ද්‍රයානි මහණෙනි පංචේන්ද්‍රිය එසේම තිබේවා. පංචේන්ද්‍රිය නෙමේ ගැටලුව උනේ. පංචේන්ද්‍රියන් කෙරෙහි නැවත බැස ගන්න බවක් තිබුණා නම් අවිද්‍යාව නිසා සකස් වෙලා. අන්න ඒ දැස ගන්න බවයි ගැටලුව තිබුණේ. එතකොට ඒ අවිද්‍යාව දුරු වුණොත් යම් තැනක අවිද්‍යාව නිරෝධය නිසා මේ ඉන්ද්‍රියන් නැවත ඉන්ද්‍රියන්ට බැස ගන්නකම ඒක දුරු වෙනවා. බැස ගන්න බැස ගන්න අවිද්‍යාව නැති වෙනකොට අස්මිමානේ නැතිනම් වෙමි කියන හැඟීම මම කියන හැඟීම මගේ කියන මඤ්ඤණාව දුර වෙනවා. මේ ටික දුර වෙනකොට එයාට බැස ගන්නට මම ඌ ආයතන හම්බ වෙන්නේ නැහැ. එකපාර හැදුණු ඇහැ නැවත හට ගන්න නැත්නම් ඒ තුල ගොඩ නැගුණු මම කියන දේ හම්බ වෙන්නේ නැහැ. පිනතුනේ මේක තමයි මෙතනදී අපි වටහාගත යුතුම කාරණේ බවට පත් වෙන්නේ. මොකද හැම වෙලාවකදීම අපි එක්ක පේන රූපය හෝ ශබ්දයේ පසුපස යනවා මිසක මෙතන පවතින ධර්මතාවයේ පිළිබඳව අපිට දැක්මක් නැහැ. එක පැත්තකින් ඇස කියන දේ ගොඩනගෙනකොට ඇහැ කියන එක හටගන්න මොහොතේදී ඒක හටගෙන නිරුද්ධ වෙලා ඒ නාම ඒ නිසා හටගත්ත නාම ධර්මතා ටික ඇසුරු කරන මොහොතේදී අපිට පුද්ගල භාවය කියන එක නියෝජනය වෙන්නේ ඒ ඒ තන ඒ ඒ විදිහට විතරයි. ඒ කියන්නේ ඇහැ හටගත්තා නම් ඇහැ හටගත්ත තැනදී අපි කතා කළ අත්භව පරියාපන්නෝ කියලා ආත්මභාවය අනුගීපු ධර්මයක් කියලා. ඒ මොහොතේදී අපිට පුද්ගලයෙක් සත්වයක් නැහැ කියනෝ නෙමෙයි. හේතු ටික ඇතිකල්හි අපිට ඒ ගැන කතා කරන්න වෙනවා. හැබැයි ඒ මොහොතේ මේක බෙදිලා ගියා ආපහු ඒ සත්වයා නැවත කවදාව කවදාවත් උපදිනවා හෝ තව තැනකට ගියා හෝ එහෙම නැතිනම් මීට කලින් ඉඳලා ආව කියන තැනක නෙමෙයි. හේතු ටික ඇතිකල්ලි හටගත්තා. ඒ වගේම හේතු බිඳී යනකොට බිඳී ගියා. එතකොට දැන් මනසින් දැනගන්න මොහොතේදී අපිට එතන මනෝභාවයේ තමයි පුද්ගල බව සඳහා වැය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට ඒ වෙලාවේදී ඇස නිරුද්ධයි නම් ඇස දැනගත්ත සත්‍යය නෙමෙයි මනසින් අරමුණු දැනගන්නේ. ඇස සමගම ඉපදුණු සත්පුද්ගල බව එතනම ඉතුරු නැතුව නිරුද්ධ වුණා. මනසින් අරමුණු දැනගන්න තැනදී මනසින් අරමුණු දැනගන්න මොහොත වෙනකොට ඒ මොහොතේදී අලුතෙන්ම සකස් වෙන හේතු ටිකට ඇති වෙන ඵලයක් මේක. මනෝපටිච්ච ධම්මේ චුප්පජ්ජති මනෝ විඥානක් කියන මට්ටමේ. එතකොට ඒ ටික එතනම හටගෙන නිරුද්ධ වෙන ධර්මයක්. දැන් ඒ පැත්තෙන් අපිට ඇස හටගෙන නිරුද්ධ වෙලා මෙතනින් මනස හටගෙන නිරුද්ධ වුණ ධර්මයක් වෙලා. ඇස හටගෙන නිරුද්ධ වීම පිළිබඳව ඇති අවබෝධය අපිට මෙතනින් ගෙනල්ලා දෙනකොට අපිට පේනවා මේ එක තැනකවත් සත්පුද්ගල භාවයක් නැති පැවැත්ම පිළිබඳව අනාත්ම දර්ශනයක් පේනවා. අනාත්ම දර්ශනය පේනකොට පින්නතුනේ අපිට මේක ආත්ම වශයෙන් ඇසුරු කරන්නට තියෙන ඉඩ තමයි අපිට නැති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ පුද්ගල බව ගොඩ නැගිලා තියෙන්නේ මේ ආයතන ටිකක පැවැත්ම ඔක්කොම එකතු කරලා ආශ්‍රව ටිකකින් ඇසුරු කරනකොට. වර්තමානයේ ඇහැට ගේන්නේ වැටෙන්නේ එක වර්ණ සටහනක්. ඒ වර්ණ සටහනක් ඇහැට වැටෙන තැනක අපි සිහිපත් කරගන්නේ මීට පෙර ඉඳලා රූප දැකලා තියෙන, ශබ්ද ගඳ සුවඳ විඳලා තියෙන, ස්පර්ශ විඳලා තියෙන මට තමයි රූපේ පෙනුනේ කියන මට්ටම කිනුයි ආශ්‍රෝ ටික ඇති වෙලා තියෙන්නේ. එතකොට මේ හැම තැනකම අපි පුද්ගල බව නිර්මාණය කරලා තියෙනවා. ඒ මමම මේ රූප දකිනවා මේ රූප දකින මට අනාගතයට මේක දකින්නට ලැබේවා හෝ දකින්නට නොලැබේවා කියලා අපි ඇලීම් හෝ ගැටීම් සහගතව පවතින්න පුළුවන්කම තියෙනවා. හැබැයි අපිට පුළුවන් නම් මෙතනදී අතීතේ ඉඳලා ආපු ගමන නැති වෙන්න පුළුවන් දර්ශනයක් ගොඩනගන්න පුළුවන් නම් වෙනතනේ අපි අර නිතරම උදාහරණයකට ගන්නවා පහන් දැල්ල උපමාව. මේ තප්පරේ දැල්ුණ තෙල් ටිකක් තිරේ දැල්ලක් නිසා අපි කියනවා පහන දැල්වෙනවා කියලා. මේ තප්පරෙන් අංශු මාත්‍රයක්වත් ඊළඟ තප්පරයට යන්නේ නැහැ. අලුතෙන්ම හේතු ටික අලුතෙන්මයි හටගත්තේ. අලුතෙන්ම හේතු ටික හටගෙන අලුතෙන්ම ඇති වෙනකොට එතන කලින් පහන තාම තියෙනවා කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. තුන්වෙනි තප්පරයට යනකොට අලුතෙන්ම ටිකක්. දැන් පින්නතුමින් පහන නිවුණා කියලා කියනකොට නිවෙන්න පහනක් තිබුණාද කියන ප්‍රශ්නයක් තියෙනවා. හේතු ටික ඇතිකල්ලි පහන තිබුණා. ඒ පහන එතනම නිරුද්ධයි. අලුත්ෙන්ම හේතු ටික නැවත හටගත්තා. දැන් මේ විදිහට හේතුඵල ධමකුයි තිබුණේ. නිවෙන්න පැයකට කලින් පත්තු වෙලා තිබුණු පහන දැන් තිබුණේ නැහැ. ඒ වගේම තමයි අපිට සත්පුද්ගල බවත් අර හේතු ටික වැය වෙනකොට හටගත්ත ඉතුරු නැතුව නිරුද්ධ වුණා. නමුත් අපිට සන්තතියක් පේනවා. ගමන් මගක් පේනවා. හරියට තොරණක හෝ LED ලයිට් පුවරුවක හෝ ආලෝකයක් එක පැත්තක ඉඳලා අනිත් පැත්තට එක එක ලයිට් එක පත් වෙවි යනකොට එකක් පත් වෙලා නිවෙනකොටම අනිත් එක පත් වෙනවා. ඒක පත් වෙලා නිවෙනකොටම අනිත් එක පත් වෙනවා. මේ විදිහට එක දිගට පේලියට පත් වෙලා යනකොට පින්නතුනේ අපිට පේනවා එක ඉරක් ආලෝකය එක තැනක ඉඳලා තව තැනකට යන ස්වභාවයක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ වැරදි දෘෂ්ටිය තමයි අපිට මේ ආත්ම සංඥාව කෙරෙහි දැසගෙන පවතින්නේ. එක දිගට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ විඳින ආත්ම භාවයක් තියෙනවා කියන වැරදි දෘෂ්ටි අපිට තියෙනවා. එනිසා අපිට පුළුවන් නම් ඒ එකතැනක හටගෙන එකතැනක නිවිල යන ආලෝකයේ දකින්න පින්නතුනි ඒකෙන් අනුත්පාදයට යන්නේ නොහට ගැනීමට යන්නේ අර ගමන් කරන එක දිගට යන ආලෝකය. ඒ නිසා අපිට මේ කාරණේ පිළිබඳව අවබෝධයක් ඇති කරගන්නට පුළුවන් නම් අන්න එතකොට අපිට පුළුවන් මේ තුන් ආකාර තණ්හාවට තියෙන ඉඩ තුන් ආකාර තණ්හාවට තියෙන අපි දීලා තියෙන අවස්ථාව අයින් කරන්න. නැතිනම් තණ්හාව දුවන වස්තු વિશે තණ්හාව දෙවෙන භූමිය ඉවත් කරන්න අපිට පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි ධර්මයේ තුල සිද්ධ කරගත යුතු දේ තමයි අවිද්‍යා නිරෝධය තුල තණ්හාව දිවෙන භූමිය ඉවත් කර ගැනීම කියන කාරණය. එහෙනම් කවුරුත් කල්පනා කරගන්න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 හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ සියලුම කුසල ශක්තිය මේ ස්ථාන අධිග්‍රහිත ඉෂ්ඨකාරක යම් දේවගණ සමූහයක් වේ නම් ඒ සියලු දෙවියන්ට අපි අනුමෝදන් කරනවා දෙවියන්ටත් උතුම් නිවනින් සැනසීම පිණිසම මේ සියලු කුසලයන් හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සද්ධර්ම දේශනාවේ අද දවසේ දායකත්වයේ දරනවා මෙල්බන් නුවර පදිංචි අමිල ප්‍රනාන්දු මහත්මයා සහ හර්ෂණී පුංචි හේවා මහත්මිය සමග පබසරී උදාරී කවි යන ඒ දියණියන් විසින් ඒ පිරිස බලාපොරොත්තු වෙනවා මිය පරලෝකීය ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කරන්නට ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍රියාන්විත රාජකාරියේදී මියගිය ලුතින කමාන්ඩර් ජානක පුංචිහේවා මහත්මයාට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ආමිල ප්‍රනාන්දු මහත්මයාගේ දෙමව්පියන්ට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ සියලු කුසල ශක්තිය ඒ මිය පරලෝකීය සියලුම ඥාතීන්ට අපි අනුමෝදන් කරමු. ඒ සියලු ඥාතීන්ට මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වන්නට ලැබේවා. ඒ ඥාතීන්ට අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා.